එහෙමයි අපේ හඳුනනේ. දෙවෙනි ප්‍රශ්නෙකුත් තියෙනවා මට අර ඔබ වහන්සේ මේ මේක ඒ කියන්නේ සමාජයේ පැවැත්මට හඳුනනේ දැන් ඔය ද්වේෂය අපිට බැලු බැලමට අකුසලයක් කියලා පේනවා. සා පසුතැවීම එහෙම මේ බය වීම ඒ වගේ දේවල් සමහර වෙලාවට හඳුරන්නේ සමාජයේ පැවැත්මට, ඒ කියන්නේ මම කියන්නේ ධර්මානුකූලව සමහරට අපිට ඒක අවශ්‍යයක් වෙන්න පුළුවන් මේ නිවනට. නමුත් සමාජයේ දීර්ඝ කාලීන යහපැවැත්මට ඒ සමහර ඒවා ඒ කියන්නේ පසුතැවීම අපි නැති වුණොත් හඳුරන්නේ මිනිමරන්න ඒ වගේ ඒවට බය නොවි රජයේ නීතියට බය නොවෙන්න එහෙම වෙන්න පුළුවන් නේද අපි හඳුරන්නේ. ඔව් දැන් අර අපි එදා කතා කරන්නේ මානය කියන එක ඇත්තටම වැදගත් දෙයක් නෙමෙයි අවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි සමහර තැන්වලදී මේ මාන්නය නිසා මිනිස්සු අකුසල් වලින් වළකිනවා. මාන්න නිසා කුසල් කරන්න පෙළඹෙනවා. එතකොට ඒක නිර්වාණය ගාමිනී මාර්ගයත් එක්කලා අපි සාපේක්ෂව බලනකොට ඒකේ වැදගත්කමක් නැහැ. හැබැයි පැවැත්මත් එක්කලා බලනකොට මේ අකුසල ධර්මයන්ගේ යම් උපයෝගීතාවයක් ඒ ඒ තැන අපට ප්‍රකට වෙනවා. එතකොට දැන් ඒ දැන් අපි හිතමු දැන් මේ සමාජයේ වැරද්දක් කළොත් මිනිස්සු ගාහනවා, බනිනවා, නිග්‍රහ කරනවා. ඒක හොඳ නෑ. හැබැයි එහෙම කරන නිසා තමයි මිනිස්සු වැරදි කරන්නේ දැන් ටිකක් අයිසාගෙන. ඉතින් අන්න එහෙම ගතියක් දෙනවා. එතකොට ඒ ඒ දෙකම නිකන් අන්ධකාරය තුලම, අවිද්‍යාව තුලම කරන පොඩි මේ ගනුදෙනුවක් විතරයි. ඉතින් අන්න එහෙම උපයෝගීතාවයක් ඒව හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේක නිවනට සාපේක්ෂව බැලුවොත් විතරයි. දැන් දැන් අපි හැමදාම කතා කරනවානේ මේ මේ ධර්මයේ දකින්න නම් මූලධර්ම හතරක් තියෙනවා. පරමාර්ථ වශයෙන් දකින්න ඕන විශ්ලේෂණ න්‍යාය. ඊට පස්සේ පටිච්චසමුප්පන්න වශයෙන් දකින්න ඕන සංශ්ලේෂණ න්‍යාය ත්‍රිලක්ෂණ වශයෙන් දකින්න ඕන අනිවාර්ය ලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් දකිනවා කියන්නේම විමුක්තියට සාපේක්ෂ සසරට සාපේක්ෂව බැලුවොත් අපට මොනම දෙයක හරි වැදගත්කමක් පේනවා හැබැයි විමුක්තිය හෙවත් මේ ක්ලේශයන්ගෙන් මිදීම පංචස්කන්ධයෙන් මිදීම කියන තැනට සාපේක්ෂව බැලුවොත් තමයි සබ්බේ සංඛාරා දුක්ඛ මේ සියල්ලම දුක්ඛ ධර්ම එහෙම නැතිනම් අපි සසරට සාපේක්ෂව බැලුවොත් අපිට පේන්න ගන්නවා මේ දුක්ඛ ධර්මයක් තියෙනවා සුඛ ධර්මයක් තියෙනවා දෝමනස ධර්මයක් තියෙනවා සෝමනස ධර්ම. එතකොට සුඛ දුක්ඛ කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් පවතින ධර්ම ක්‍රියාත්මක වෙන ධර්ම. එතකොට සුඛයක් නැහැ කියලා කියන්න බෑ. සුඛය කියලා කියන්නේ සුඛ වේදනාව කියන්නේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන එක්තරා ධර්මයක්. එතකොට සෝමනස්ස කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන එක්තරා ධර්මයක්. නිසා යම්කිසි කෙනෙක් කියනවා සුඛයක් නැහැ, සෝමනස්සයක් නැහැ, මායාවක ඒ ඒ එතනත්තා මුලාවක ඉන්නේ. එතනත්තා ඇත්ත දකින්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා යම්කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහමණේ උදය වය ඇතිවීම නැතිවීම දෙක හරියට දකින්න නැත්නම් ආස්වාදය ආස්වාදයේ හැටියට දකින්න නැත්නම් ආදීනවය ආදීනවය හැටියට දකින්න නැත්නම් නිස්සරණය නිස්සරණය හැටියට දකින්න නැත්නම් මේ කරුණු පහ දකින්න නැත්නම් එතනත්තා හැබෑ ශ්‍රමණෙක් නෙමෙයි හැබැයි බ්‍රාහමණයෙනි එතකොට ඒ ශ්‍රමණයෙක් නම් ඔහු දැක ගන්න ඕන ආස්වාදය ආස්වාදයේ විදිහට දකින්න ඕන ඒ කියන්නේ සුඛය කියලා කියන්නේ පරමාර්ථ ධර්මය ඒක නෑ කියන්න බෑ සෝමනස්සය කියන්නේ පරමාර්ථ ධර්මයක් ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යනවා තමයි. ඒ නිසා නিত্য ධර්ම නෑ. හැබැයි අනිත්‍ය වශයෙන් හරි හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒක ක්‍රියාත්මක වෙනවා. සක්‍රීය ධර්මය. ඒ නිසා අපිට මේ ලෝකේ කිසිම සුඛයක් නෑ, කිසිම සෝමනස්සයක් නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි විමුක්තියට සාපේක්ෂව බලනකොට මේ සංස්කාරයන්ගෙන් මිදීම පිළිබඳ කාරණයක් එක්කලා බලනකොට වඩා ගැඹුරින් යථාභූත ඥාන දර්ශනයෙන් බලනකොට අර සුඛයයි කියන එකේ දුර්වල ලක්ෂණ පේනවා. ඇයි ඒවා ලෞකික ධර්ම නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව, බිඳෙන බව, ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙන බව ආදී වශයෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා මේ ලෝකේ හැම ධර්මයක්ම සාපේක්ෂයි. নিরপেক্ষ වශයෙන් කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ නිවන පමණයි. එතකොට එහෙම නැත්නම් ඒවට කියනවා පర్యాయ ධර්ම. පర్యాయ කියලා කියන්නේ යම් ක්‍රමයකට තමයි ඒක අපිට අගය කරන්න පුළුවන්. දැන් අපි හිතමු ධනය පුද්ගලයාට අවශ්‍යයි. ධනය සැපගෙන දෙන කියලා මම කියනවා. ඒක එක්තරා පర్యాయ. ඒ වගේම මට කියන්න පුළුවන් ධනය දුක්ගෙන දෙනවා. ඒකත් එක්තරා පర్యాయ. එතකොට ලෝකය පිළිබඳව කතා කරනකොට අපිට ඒ ඒ තැනට ගැළපෙන පర్యాయෙන් කතා කරන්න පුළුවන්. නිෂ්පර්යාය ධර්මයක් තියෙනවා නම් නිවන පමණයි. ලෝකයේ පිළිබඳව නිෂ්පර්යායව කතා කරන්න බෑ. අලුතරමින් ධාන සම්බන්ධව පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධාන ගැන පවා අපට කතා කරන්න වෙන්නේ පර්යාය වශයෙන්, සාපේක්ෂ වශයෙන්. ප්‍රථම හොඳයි කියලා කියන්න වෙන්නේ ධානයක් නැති කාමයන්හි වසඟ වුණු පුද්ගලයාට සාපේක්ෂව තමයි අපට ප්‍රථම ධානය හොඳයි කියන්නේ. හැබැයි ද්විතීය ධානයත් එක්ක සංසන්දනය කරනකොට ප්‍රථම ධානය දුර්වලයි. ඇයි දුර්වල වෙන්නේ? ඒ ප්‍රථම ධානයේ තියෙනවා විතක්ක ਵਿਚාර නැමැති රළු ධර්ම දෙක. එතකොට ද්විතීය ධානයට ගියම මේ රළු ධර්ම නැති වෙනවා. එතකොට ද්විතීය ධානයේ ප්‍රණීතයි ප්‍රථම ධානයේ හීනයි. හැබැයි ප්‍රථම ධානය ගැන විතරක් කතා කරනකොට ප්‍රථම ධානයේ හීන නෑ ඒක ප්‍රණීතයි. ඒක ප්‍රණීත වෙන්නේ මොකකටද? ලෞකික සුවයට සාපේක්ෂව. ඊට පස්සේ ද්විතීය ධානය ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකකට සාපේක්ෂවද? ප්‍රථම ධානයට සාපේක්ෂව. හැබැයි තෘතීය ධානයට යනකොට ද්විතීය ධානය හීනයි. දැන් මේ විදිහට මේ සංස්කාර ධර්මයන් අපට සාපේක්ෂ වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම පర్యాయ වශයෙන් කතා කරන්න වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අනිවාර්ය කොට දේශනා කරන ධර්මදේශකෙක් දක්ෂ වෙන්නට ඕන පర్యాయ දස්සාවි කතං කතෙස්සාමි පర్యాయ දක්වමින් කතා කරන එහෙම නැති වුණොත් අහගෙන ඉන්න අය මුලාවටපත් වෙනවා. දැන් මට කියන්න පුළුවන් ධනය සැපගෙන දෙනවා කියන්න පුළුවන්. මට කියන්න පුළුවන් ධනය දුක්ගෙන දෙනවා. එක ධර්ම දේශනාවකදී මම කියනවා ධනය සැපේ පිණිස පවතිනවා කියලා. තව ධර්ම දේශනාවකදී මම කියනවා ධනය දුක පිණිස පවතිනවා. දැන් මේකේ පර්යාය පෙන්වුවේ නැත්තම් ওই ධර්ම දේශනා දෙක අහගෙන හිටපු දෙදෙනෙක් එකතු වෙච්ච තැනදී ඒ දෙදෙනා අර්බුදයකටපත් වෙනවා. සුදස්සි හැමතුරුගේ බණ එකදී මෙහෙම කිව්වා. අනිත් එක නගන්න එහෙම නෙමෙයි මෙහෙමයි කිව්වේ. දෙන්නම හරියි. එතකොට මේ දෙන්නම හරි වුණාට මෙතන අර්බුදයක් ඇති වෙන්නේ පර්යාය පෙන්වුවේ නැතිනම් ධනය සැප පිණිස පවතිනවා කියනවා නම් ඒකේ පර්යාය පෙන්වන්න මෙන්න මේ පදනම මතයි මෙන්න මෙයට සාපේක්ෂවයි මේක කතා කරන්නේ මේක මේ ලෞකික වශයෙන් අපිට භෞතික සම්පත් උපදවා ගන්න හේතු වෙනවා නිරෝගීකම ඇති කරගන්න අපට ධනෙ උපකාර වෙනවා. එතකොට අපට ලෞකික වශයෙන් ජීවිතේ පහසු කරගන්නට ධනෙ උදා. ඒ අර්ථයෙන් ඒක සැපේ පිණිස හේතු. ධනෙ දුක් පිණිස පවතිනවා කියලා කියන්නේ හම්බ කිරීමේ දුක, පවැත්වීමේ දුක, නඩත්තු කිරීමේ දුක, හොරහතුරන්ගෙන් ආරක්ෂා කරගැනීමේ දුක. ඊට පස්සේ ඒක තෘෂ්ණාවෙන් ග්‍රහණය කරගත්තාම තියෙන මානසික දුක, ඒක නැති වෙයි කියලා ඇති වෙන භීතිය, නැති වුනහම ඇති වෙන භීතිය, ඒකේ උපාදාන මේ විදිහට ඒකේ ආදීනව රාශි 500යි. ඒ පැත්ත ගැන බැලුවොත් අපිට කියන්න පුළුවන් ධනය දුක පිණිස හේතු එතකොට මේ කතන්දර දෙකම හරි. හැබැයි දෙක හරි වෙන්නේ සාපේක්ෂව පරයාය වශයෙන්. ඒ නිසා දහම් දේශන කෙනා දක්ෂ වෙන්නට ඕන පරයාය පෙන්නලා කතා කරන්න. එහෙම නැති වෙච්ච ගමන් ශ්‍රාවකයා බරපතල අනතුරකටපත් වෙනවා. ඉතින් අද ගොඩාක් දේශකයන් වහන්සේලා යම් යම් ප්‍රකාශන කරනවා පරයාය පෙන්වන්නේ නැහැ. ඒකේ මූලය පෙන්වන්නේ නැහැ. මොන පදනමකද? එහෙන් පෙන්වන්න සමහරවිට දැනුම නැහැ. අධ්‍යයනය කරලා නැහැ, හිතලා නැහැ, ඉගෙනගෙන නැහැ. සමහර කෙනෙකුට ඒ දැනුම තිබුණා වුණා අර ඒකාන්තික එක පැත්තක් බලාගෙන කතා කරනකොට ඒ පැත්ත විතරයි අනිත් පැත්ත දකින්නේ එතකොට අහන අය ගාක් බොරු වලවල් වල පතිත වෙනවා. එතකොට කියලා තියෙන්නේ නිවැරදි කාරණයක් වුණාට ඒකෙන් අනතුරු වෙනවා. දැන් එහෙම කාරණයක් නේ පහුගිය කාලේ අර මොකක්ද බොරු කිව්වහම ගෑනු ළමයි උපදිනවා කියන කතාව. එතකොට ඒ ඒ හාමුදුරුවෝ කිව්ව කතාව ත්‍රිපිටකයේ තියෙන කතාවක්. හැබැයි ඒක කියපු විදිහ සහ ඒකේ පරයය පෙන්වුවේ නැහැ. ඒතර ඒකේ පරයය ගත්තන් පස්සේ ඒක ඉතා සියුම් කාරණයක්. ඒතර මේ බොරු කිව්වහම ඒතනත්තාට ගෑන් ළමයි උපදිනවා කියන එක ප්‍රධාන කාරණේ නෙමෙයි. බොරු කිව්වහම එකෙන් නිරේ උපදිනවා, මනුස්ස ලෝකෙ උපදිනකොට දත් විකෘති වෙනවා, මුහුණ විකෘති වෙනවා, කටකඳ ගහනවා. එතකොට අනිත් අය තමන් විශ්වාස කරන්නේ බිරිඳ දරුවෝ පවවත් විශ්වාස කරන්නේ ඊළඟට එතනත්තාට දරුවන් අහිමි වෙනවා. දරුවන් ලැබුණේ ඌ නමුත් ස්ත්‍රීන් පමණක්ම ලැබෙනවා. එතකොට අන්න වගේ අග තැනක මේක තියෙන්නේ. අර දීර්ඝ කතාවක් කරගෙන ඇවිල්ලා. එතකොට මේ සාපේක්ෂ දර්ශනය, මේ පරයය දර්ශනේ මොකුත් නැතුව බොරු කියන නිසා තමයි ගෑනු ළමයි උපදින්න කිව්වම පස්සේ මේක බරපතල සමාජ ආందోලනයක් බවට පත් වෙනවා. එතකොට උන්වහන්සේ බොරුවක් කියලත් නෑ. හැබැයි ධර්මයේ විකෘති කරලා කියලයි කියන්නට වෙන්නේ. එතකොට විකෘති කරලා කියන්නේ ඒක කියලා තියෙන විදිහත් එක්ක. අනිත් අය බරපතල හානියකට පත් වෙනවා. නිසා දේශකයන් වහන්සේ කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා. ඒ කියන කාරණේ මොන පදනමේද කියන්නේ මොන න්‍යායෙන්ද මොන පරයායෙන්ද කුමකට සාපේක්ෂවද කියලා පැහැදිලි කරන්න එහෙම නොවුනොත් අහගෙන ඉන්න අයයි අනතුරටපත් වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අනුතරමින් අහගෙන ඉන්න අයවත් දක්ෂ වෙන්න ඕන මේ විදිහට මේ පරමාර්ථ ධර්ම ඉගෙනගෙන අභිධර්මයේ මූලික කරුණු වංචක ධර්ම ඉගෙනගෙන එක්ක අහන කෙනා කියන්නා කෙරේ කිව්වත් අසන්නාවත් සිහි බුද්ධියෙන් අසන්න පුහුණු වෙන්න වෙන ඔය ඔය දෙකම තියනවා නම් ඉතින් වඩා සාර්ථකයි. එහෙම අපේ හඳුරන්නේ يعني સંદર્ભය අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නේ නිවන් දකින්න නම් වෙන කාරණයක් සමාජයේ ප්‍රගමණය වෙනනම් තවත් දෙයක් නේද දැන් අපිට ලෝභය වගේ ගත්තන් පස්සේ සමාජ ප්‍රගමණයේ ප්‍රධාන මූලයක් තමයි ලෝභය ඒ නිසානේ ලෝභය <laughs> තණ්හාව අහෝසි කළාම උන්වහන්සේට පැවැත්මක් නැත්තේ තණ්හාව සම්පූර්ණයෙන් අහෝසි කළොත් ආය උන්වහන්සේට පවතින්න බෑ ඊළඟ අවිද්‍යාව කියලා කියන්නේ මේ සසර පැවැත්මේ ප්‍රධාන සාධකය අවිද්‍යාව නැති වුණොත් එතනින් ඉවරයි ඔක්කොම ආය සසරක් නැහැ පවතින්නේ නැහැ. ඒ නිසා පැවැත්ම ගැන කතා කරනවා නම් අවිද්‍යාව, තෘෂ්ණාව මේවා ප්‍රධාන මූලය. ඒව නැතුව ලෝකේ පවතින්න බෑ. ඒ වගේ අපේ හන්දරේ ඔබ බොහොම ඔබ වහන්සේට පින් බොහොම හොඳ පැහැදිලි කිරීමක්. අවසරයි අපේ හන්දරේ. තෙරුවන් සරණයි. එතනදී අපි තව දෙයක් හිතට ගන්නට ඕන. දැන් අවිද්‍යාව ලෝභය නැතුව සසර පවතින්න බෑ කියනවා වගේම අපි නිවන් දකින්න අපේක්ෂා කරනවා නම් ඒ අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්නේ කොහොමද කියලා දැනගෙන පැවැත්ම තුලම අරවා ටික ටික අඩු කරගෙන යන ගමන් මගක් අපි හදාගන්න. ඉතින් එහෙම හදාගත්තේ නැතිනම් දිගටම සසර යනවා. අර අඩු වෙන පැත්තට හදාගෙන හදාගෙන ගියොත් කවදා හරි අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා ෂේ වෙලා අපේ ගමන නිම වෙනවා. ඉතින් මේ දෙපැත්ත අපි තේරුම් ගන්න ඕන මොන පැත්තටද මම යන්නේ? මොකද්ද මගේ අවශ්‍යතාවය? අවශ්‍යතාවයේ ඉලක්කයත් එක්කලා තමයි අපේ ගමන් මඟ හසුරුවා ගත යුත්තේ.